සිරිගල නිස්සාරණ වනයේ වැඩසිටියා වූ අතිපූජ්‍ය මාතර ඥානාරාම මහෝපාද්‍ය මහින්පාණන් වහන්සේගේ සාරවත් වූ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන් ලැබෙනවා. අභිඤ්ඤා භාවේති යේ ධම්මා අභිඤ්ඤා සච්චිකා සම්මා තේ ධම්මේ සච්චේ කරෝති අද බලාපොරොත්තු වෙන්නේ විදර්ශනා භාවනාව දිගට පවත්වාගෙන යා යුතු පිළිවෙලවල් අතුරින් එක්තරා පිළිවෙලක් දැක්වීමටයි බලාපොරොත්තු බුදුරජාණන් වහන්සේගේ විශාල ධර්ම දේශනාවක එක ප්‍රදේශයක් අන්තිමට ළඟාවන එක්තරා ප්‍රදේශයක් ප්‍රකාශ කළේ ප්‍රස්තුතයේද ප්‍රධාන වශයෙන් අදහස් කරපු දේට උපකාර කර ගැනීමට බුද්ධ වචනේ උපකාර කර ගැනීමටයි මේ ටික ඉදිරිපත් කළේ දර්ශනා භාවනාවක් පටන් ගන්නා යෝගාවචරයා තුල සිටිය යුතු උසස් ගුණ ධර්මයන් සම්බන්ධව කොපමණවත් තේරුම් කර දීලා ඇති තේරුම් කරගෙනත් ඇති පිළිස සාමාන්‍ය වශයෙන් පධානියංග පහ උගන්වලා තියෙනවා ඒ පධානියංග පහ සම්පූර්ණව තියෙනවා නම් වලදින්නේ නැතුව භාවනාවකින් සමත භාවනාවකින් හෝ විදර්ශනා භාවනාවකින් හෝ නියම ඵල ප්‍රතිඵල ප්‍රයෝජන සාසා ගන්න පුළුවන් වෙනවා. සමත භාවනාවක් කරතත් විදර්ශනා භාවනාවක් කරතත් මේ උතුම් ගුණ ධර්මයන් ඒ යෝගාවචරයන් තුළ තිබෙනවා නම් ඒ භාවනාව ලේසි සාර්ථකව කරගෙන යන්නට පුළුවන්. ඒ වගේම තවත් අවශ්‍ය ගුණාංග රාශියක් තියෙනවා. ප්‍රධාන වශයෙන් යෝගාවචරය එකම බලාපොරොත්තුවකින් තමන්ගේ වැඩය ආරේය යන්නේ භාවනා ආරේය කරගෙන යාමේ අදහස කියන්නේ එකම බලාපොරොත්තු නානා බලාපොරොත්තු නොව එකම බලාපොරොත්තුවක් ඇති කරගෙන යන්නේ ඇතැම් විට මේ භාවනාව ගැන යන යෝගාවචරය බාහිර අදහස් ඇති කරගත්තොත් මේ භාවනා මාර්ගය කරන්නේ අත්හදා බැලීමටයි. එහෙම නැත්නම් අනුන් ඉදිරියේ කියා පෑමටයි. මන්ට එහෙම නැත්නම් මේ විශේෂ දේවල් ලෝකයේ ආයිදිරියේ තැබීමට දේවල් කියන්නේ ලාභ කීර්ති ප්‍රශංසා කියන මේවා ලැබීමට උපකාර වන අන්දමේ විශේෂ දේවල් ඉදිරිපත් කිරීමට ලෝකයේ ආයතනයේදී වැඩිවීමට කියන මෙන්න මේ විදිහේ පුංචි අදහස්. ඉදිරිපත් කරගෙන කරන්නට ගියොත් භාවනාව සාර්ථක කරගන්න බෑ. නියම නිස්සරණ අදහස තියෙන්නේ. ඒ වාගේම මොනවාන් කෙරෙහි ශ්‍රද්ධාව භක්තිය බලවත් විශ්වාසයේ තියෙන තරමට මේ ධර්මයන් තමන් තුළ ලෙහෙසියෙන් සලපදියම් කර ගැනීමට පුළුවන් වෙනවා. සද්ධාව ඕකප්පන සද්ධාව කියන බලවත් සද්ධාව අවශ්‍යයි යෝගාවචරයේදී. ඒකේ බලයෙන් එහාට දියුණු කර ගන්න තිබෙනා වූ වටිනා ගුණ ධර්මයන් තමා තුළට ඇතුළු කර ගන්නට පුළුවන් වෙනවා. සද්ධාව අතක් වාගේ කියලා සමහර තැනක විස්තර කරනවා. ඒ වගේම සද්ධාවේ එක්තරා ලක්ෂණයක් තියෙනවා සම්පක්ඛන්දනිය කියන්නේ. සම්පක්ඛන්දනිය කියන්නේ විදියට පැනීම. බලාගෙන යනකොට භාවනාව කරන්නට කලින් වුණත් භාවනා කරන අවස්ථාවේදී වුණත් මේ වැඩ පිළිවෙලේ තියෙන අමාරුකම දුෂ්කරතාවන් නොයෙක් විදිහේ ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. සංසාර දුක භයානක වශයෙන් වැටෙනවා. ඒ වගේම භයානක සංසාර දුකෙන් ඊතර වීම ලේසි නෑ. අමාරු දෙයක් වෙන ඔය විදිහට අදහස් වෙන්නේ ඉඩ තියෙනවා. එබඳු අවස්ථාවේදී අර සම්පක්ඛන්දන කියන ශ්‍රද්ධාවේ ගුණේ ඉදිරිපත් කරගත්තාම ඒ කොයිතරම් අමාරු වුණත් කොයිතරම් දුෂ්කර වුණත් මට මේ කරන්නද පුළුවන් කියලා අදහස ඇති කරගෙන ඉස්සරහට පණින්න පුළුවන්. ඇති කරගන්නේ මේක සම්පක්ඛන්දන ලක්ෂණය කියන්නේ. ඒ වගේම සද්ධාවේ තියෙන අධිමුච්ඡනේ කියන එක. අධිමුච්ඡන අධි කියන්නේ ආධාරය. මුච්ඡන කියන්නේ නිදීම. නිදීම කියන්නේ අහක් දෙවීම. සද්ධේය වස්තු. සද්ධේය වස්තු කියන්නේ ඇදහිය යුතු වස්තු විශේෂෙහි ඇතිවෙන්නා වූ ඒ පැත්තට මේ පැත්තට පෙරවෙන ගතිය. අයින් කළා ඒකාන්තයෙන්ම එක අදහසකට හිත මුදා ගැනීමයි අධිමිච්ඡනය කියන්නේ. එතකොට ඒකත් සද්ධාවේ එක්තරා ලක්ෂණය. මෙන්න මේ ලක්ෂණ අනුව සද්ධාව යොදා ගන්නට බලාපොරොත්තු වෙනකොට යෝගාවචරය ලොකු දක්ෂයෙක්. කරගෙන යනා වූ යෝග කර්මයේ සම්පූර්ණයෙන් සාර්ථකව කරගන්නට පුළුවන් වුණ මේ විදිහට සද්ධාව උපකාර වෙනවා. ඇතම් විටක නොඑක් දේවල් දන්න උදවිය. නොඑක් අතේ ධර්ම කරුණු වාගේම බාහිර දේවල් සම්බන්ධව කටයුතු කරපු උදවිය. හිතනවා මේ බුදුරජාණන් වහන්සේ යම් විදියකින් ඒ උන්වහන්සේ ඒ වටිනා ගුණ ධර්මයන් අත්පත් කරගත්තා නම් උන්වහන්සේ කාවත් ගැන විශ්වාසයක් ලැබුවේ නැහැ. උන්වහන්සේ කාවත් ගැන ශ්‍රද්ධාවක් ඇති කරගත්තේ නැහැ. ඒ විදිහට ඒ අපටත් බැරි. අපිත් ඒ විදිහට කරන්න කවුරුවක්වත් අපට ඕනේ නැහැ. ශ්‍රද්ධාවට වස්තු වලින් තියා ගැනීමට ප්‍රතෝමනා නැහැ කෙනෙක්. කියලා ওই විදිහට සුනරුවන් පැත්තකට දාලා බුදුන් දහම් සංගයා කියන මේ වෙයින් බුදුරජාණන් වහන්සේ පැත්තකට දාලා ධර්මයේ ගැන විශ්වාසයක් සංඝ රත්නය ගැන විශ්වාසයක් ඒවත් අයින් කරලා අර විදිහට මෙන්න මේ මේ විදිහට කරගෙන යනකොට යන්නේ ප්‍රතිඵලයක් ලැබෙන්න ඕන. ඒක ওই විදිහට ස්වච්ඡන්දේ සප්‍රධානත්වයේ ඉදිරිපත් කරගෙන භාවනාවට ආරම්භ කරොත් භාවනා කරගෙන යනවා නම් ඒ කරගෙන යනා වූ භාවනාවෙන් නියම ප්‍රයෝජනයක් නියම ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් නෑ. මේක එක්තරා ශාස්ත්‍රයක් වගේ එකක් මේ සද්ධාවෙන් යුක්තව කටයුතු පටන් ගැනීමේ කියන. නිසා ඊටාම ප්‍රයෝජනවත් ගුණයක් බව සලකා ගන්න ඕන මේ සද්ධා ගුණය. තමා තුළ අනුමංගේ සද්ධා ගුණය වැඩි දියුණු කර ගන්න ඕන. උද්ධාන්සති භාවනාවේ බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ගුණවලට හිත යොදලා ඒ ගුණවලින් හිත අලංකාර කරගෙන, සරසාගෙන, සනාථ කරගෙන ඒ වගේම ධර්ම ගුණ ගැන හිතලා එයින් තමන්ගේ චිත්ත සංතාණය සනාථ කරගෙන අලංකාර කරගෙන විවරාගෙන සංඝරත්නයේ සංඝරත්නයේ කෙරෙහි තිබෙනා වූ ගුණයන් සමාතුල සැලකීමෙන් දිනුපත් දිනුවටපත් කරගෙන කටයුතු කරන්නේ අනාව අවස්ථාවේදී යෝගාවචරයේකට සාර්ථක ප්‍රතිඵල නොලැබී යන්නේ මොනවාමි. ඒ නිසා සද්ධාව ඊටාම ප්‍රයෝජනයක් වග නියමයෙන් තේරුම් ගන්න ඕනේ. ඒ විදිහේ සද්ධාවෙන් ඉදිරිපත් වෙලා භාවනාව දර්ශනා භාවනාවක් කරගෙන යන යෝගාවචරයට සම්බන්ධව සිතමු අපි. යෝගාවචරය යම් කිසි කර්මස්ථානයක් තේරුම් අරගෙන ඒ කර්මස්ථානයේ දිගට පවත්වාගෙන යා යුතු පිළිවෙල සලකාගෙන ආරම්භ කරනවා. මුලින් කර්මස්ථානය ආරම්භ කරන අවස්ථාවේදී මෙමු ආනාපාන සති භාවනා එතකොට වෙන ධාතු කර්මස්ථානය ඒසාදී එක්තරා කොටසක් අරගෙන එය ධාතු වශයෙන් නිරිපත් කරගෙන භාවනාව ආරම්භ කරනවා ආනාපාන සතිය ඉදිරිපත් කරගෙන භාවනාව කරගෙන යනවා මේ විදිහේ මුලින් භාවනාව ආරම්භ කරන්නව අවස්ථාවේදී අර හොඳට ශක්තිය ඇති කර ගැනීමට උවමනා කරන්නා වූ පූර්ව කෘත්‍යාදී අනුපාඩු නැතුව කරගන්න ඕනේ. ඒ වගේම සද්ධාව හොඳට පුරවාගෙන බලවත් ඕනෑකම ඡන්දේ ඇති කරගෙන මේක ආරම්භ කරන්නේ. ආරම්භ කරලා අසන් විදමේ යෝගාවචර දවස් කීපයක් භාවනා කරගෙන යනව අවස්ථාවේදී නොයත් අමාරුකම් පැමිණෙන්න ඉඩ තියෙනවා. දවස් කීපයක් යනකොට අමාරුකම් පැමිණෙන්න ඉඩ තියෙනවා. ඒක තියෙන්නේ කලින් දැනගියේ වැඩ පිළිවෙල නෙමෙයි මේ දැන් භාවනාවේදී ගෙන යන්නේ. කලින් පැවැත්මේ මිත්‍ර වූ ඉරියාපත පන්තිය. එක පිළිවෙලක් නැති ක්‍රමවත් වූ සාමාන්‍ය ඉරියව් පැවැත්වීමක් මුලින් කළේ මේ භාවනාව මේ විදිහේ කරගෙන යන අවස්ථාවේදී එක්තරා පිළිවෙලකට ප්‍රමාණිකෝඩව ඉරියව් පවත්වන්න යෙදලා තියෙනවා. සිදු වෙලා තියෙනවා. මුදින්ම කියනවා නම් ඉඳගෙන පරියංක භාවනාව කරගෙන යන්න. මේ පරියංක භාවනාව කරගෙන යනව අවස්ථාවේදී නොඑක් අපහසුකම් ඇති වෙනවා. නොඑක් නිදී අපහසුකම් ඇති වෙනවා. ඇතමෙකුට අපහසුකම් නැහැ. ඇති වෙන්නේ කලින් පුරුද්ද තියෙනවා නම්. කලින් කරගත්ත පුරුද්දක් තියෙනවා නම් අපහසුකම් නැහැ. දෙහිගෙන් ගෙන යන්න පුළුවනි. නැති කෙනෙකුට ඉඳගෙන ඉඳීමත් දුෂ්කරයි. ඉඳගෙන ඉඳීමත් දුෂ්කරයි. ඉඳගෙන ඉන්න අවස්ථාවේදී එහාට නැමෙන්න ඕන මෙහාට නැමෙන්න ඕන අතපය වෙනස් කරන්න ඕන තියෙන තැනින් එහාට මෙහාට වෙනස් කරන්න ඕන හදන්න ඕන ඒ විදිහට යම් කිසි පිළිවෙලකින් ටිකක් සකස් කරගත්තා නම් හිත පිහිටවා ගන්නාම ආදී කර්මස්ථානයේ හිත පිහිටවා ගන්නාම ආදී හිත දුවනවා එතකොට ඒකත් සකස් කරගන්නට ඕන ආසනය දුෂ්කර නැතුව වේදනාවෙන් පීඩාවක් ලබන්නේ නැතිව යටත් පිළිදෙන් පැය දෙකක් තුනක් පහසුවෙන් ඉඳගෙන ඉන්න පුළුවන්කම තියාගන්න හදාගන්න යටත් පිළිදෙන් පැය දෙකක් තුන පැය දෙකක් පහු වෙනකොට තුන්වෙනි පැයෙන් සමහර විටක හොඳට හිත තැම්පත් මේ අවස්ථාව එනකම් ඇති සාදුරට ඉවසා දරාගෙන ඉවසා දරාගෙන ඉන්න පුරුදු කරගන්න ඕන. ඉවසීමෙන් හිත තැම්පත් කරගෙන ඉන්න පුරුදු වුණොත් ආසන තමන්ගේ ආසනයෙන් ආසනය කියන්නේ ඉඳගෙන ඉන්න පරයන්කේ වේදනාවක් නැතිව කිසිම හෙළවිල්ලක් නැතිව අර විදිහේ පැහැදිලියක් ඉන්න පුරුදු කර ගැනීම ප්‍රධාන කාරණේ. ඒක පෙර ටික කලක් යන්න පුළුවන්. ඊළඟට විතරක ආරක්ෂා විතරක වලින් ආරක්ෂා කර ගැනීම හිත. නොඑක් විදිහේ විතරක ඉදිරිපත් වෙනවා. ඒවෙන් ආරක්ෂා කර ගන්නත් පුරුදු වෙන්න ඕනේ. එතකොට ආසන නිදේය විතරක නිදේය කියන ඔන්න ඔය අවස්ථා දෙකම නියමං කරගන්න ඕනේ. මෙන්න මේකට උමනා කරන්නා වූ උපදේශ ආදිය හොඳට තේරුම් අරගෙන ආරම්භ කරගෙන දිගට යන්න ඕනේ. එතකොට විතරක නැතිව භාවනා කර්මස්ථානයේ හිත යොදාගෙන වාසය කරන්නා අවස්ථාවේදී ඒ භාවනාවට යොදාගත් කර්මස්ථානයේ කුමකුවක් මේ සංස්කාර ධර්ම සංස්කාර ධර්ම කොටස් වලට අයිතියම් කිසි දෙයක් විය යුතුයි. අන්නේ බඳු අවස්ථාවේදී ඒ සංස්කාර ධර්ම වශයෙන් මේ කර්මස්ථානයට ගත්තා වූ දෙය එහිම හිත හුමින්ම තබාගනි. වෙනස් නොවි එහිම ඒ කර්මස්ථානයේම හිත හොනින් සබාගෙන ඉන්නා වූ අවස්ථාවක් එනවා. යන්නේ කර්මස්ථානයේ හොඳට පැහැදිලිව සමාගයේ හිතට වැටෙනා වූ අවස්ථාවක් වෙනවා. ඒ කොහොම අවස්ථාවකද ඉන්දියෙන් පීඩාවක් නැ පරියන්යෙන් පීඩාවක් නැ ඒ වගේම විතරක වලින් පීඩාවක් ඇත්තේ නැහැ. විතරකක් නැහැ. සම්පූර්ණයෙන්ම වාගේ කර්මස්ථානයේ හිත කියනවා. මෙන්න මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන් කර්මස්ථානයේ හිත පවතිනවා නම් ඒ අවස්ථාවේදී කර්මස්ථානයේ ඒ යෝගාවචරයට හොඳට ප්‍රකටව වැටහෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ අන්න එහෙම දිනුනෙච්ච කුජලේව සම්බන්ධව ඕ යේ ධම්මා අමිඤ්ඤයා ඒ ධම්මේ අමිඤ්ඤා පරිජානාති පළවෙනි කාණේ ඒ යෝගාවචරය අපි හිතනවටත් වඩා නිවුණු කුජලයක් වශයෙන් හිතන්න ඕන මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ අපි හිතනවාට වඩා උසස් සත්‍යයෙන් හිත පවත්වන්නා වූ යෝගාවචරයේ දැනයි යන බව මතක තියාගන්න ඕනේ. සෝ ඒ යෝගාවචරය. මේ ධම්මා අභිඤ්ඤය. ඒ ධම්මා අභිඤ්ඤ පරිඤ්ඤය. ඒ යෝගාවචරය යම් ධර්ම කොටසක් විචක්ඥාණයෙන් දැනගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් තේරුම් ගත යුතු නම් යම් ධර්ම කෙනෙක් විචක්ඥාණයෙන් දැනගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැනගත යුතු නම් ඒ ධම්මේ පරිජා අභිඤ්ඤා පරිජානාදී ඒ ධර්මයන් විචක්ඥාණයෙන් දැනගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තේරුම් කර ගනි. ඔතන ඇතුලේ මුගක් දේවල් තියෙනවා. ඔය වචනේ ඇතුලේ බොහොම අදහස් තියෙනවා. යෝගාවචරයාට කර්මස්ථානය හොඳට ප්‍රකටව වැටහෙන්න පටන් ගත්තාම පටන් ගත්ත අවස්ථාවේදී මුලින්ම ඒ කර්මස්ථානයේට අඩංගු ධර්ම කොටස ස්වලක්ෂණයේ වශයෙන් ස්වලක්ෂණ වශයෙන් වැටහෙනවා ස්වලක්ෂණය කියන්නේ ඒකට කියනවා පච්චත්ත ලක්ෂණය කියලා කියන්නේ. ඔබේ සාමාන්‍ය විවහාරයේ හැටියට කුංජලික ලක්ෂණේ කිව්වත් වරදක්. කුජලක ලක්ෂණේ මුලින් වැටහෙනවා මේ යෝගාවචරය. කොයි අවස්ථාවේදීද අර හුඟක් දිනු තත්ත්වයකට ගන්නව අවස්ථාවේදී. කුජලක තත්ත්වය වැටෙනවා. ඒ කුජලක තත්ත්වය වැටහීමට මුලින් තේරුම් ගත යුතු අදහස් ආදියක් ඉදිරියේ යුතුයි. ඒක පාරට සිද්ධ වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ මේ දේශනාවට මුලින් ප්‍රකාශ කර වදාළා. අහගන් අහ රූපය චක්කු විඥානයි චක්කු සම්පස්සය චක්කු සම්පස්සය නිසා ඇති වෙන වේදනා තුන් කොටස මෙන්න මෙන්න මේ කොටස් ටික. ඇස, කන, නාහි, දිව, කය, හිත. කියන මේ ඉන්ද්‍රිය ධර්ම හයට සම්බන්ධ වන අවශේෂ ධර්ම කොටස් 6 6 රූප චක්කු රූප චක්කු විඥාන චක්කු සංපස්ස චක්කු සංපස්ස වේදනා ඔන්න ඔය ටික. සෝතය සම්බන්ධවත් එහෙමයි. මේ 6 6 6ක් මෙන්න මේවා මතක තියාගන්න ඕන. මතකට ඉදිරිපත් කරගන්න ඕන. අමාරු දේවල් නෙමෙයි. මේ කොටස් මේ කොටස් සම්බන්ධව සාමාන්‍ය හැඟීම කොහොමද? සාමාන්‍ය සත්වයාගේ හැඟීම මේවා නියම තත්ත්වය නෙමෙයි ගන්න සාමාන්‍ය තත්ත්වය. දක්ඛුන් චක්ඛුන් චක්ඛුන් චක්ඛෝ වික්ඛවේ ඥානං පස්සං යථා භූතං ඔය ජීවුනේ කියෝගාවචරය මේ චක්ඛුව සෝතය ගාහණේ දීවහා ආය මාන එනි ඔය හයයි එතකොට ඔය හයට තවත් එහාට සම්බන්ධ වෙන කොටස කියන මේවා පිළිබඳව යතහා භූතඥානෙ නෑ සාමාන්‍ය උදවියට චක්කුවට ආසා කරනවා මගේ චක්කුව මගේ චක්කුව, මගේ ඇහැ, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය, මගේ හිත. ඒ වගේම රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බේ, ධම්මේ. ඒ වගේම චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ, ජීවහා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ. චක්කු සංපස්සේ, සෝත සංපස්සේ, ගාන සංපස්සේ, ජීවහා සංපස්සේ, කාය සංපස්සේ, මනෝ සංපස්සේ. චක්කු සම්පස්සජ වේදනා තුන, සෝත සම්පස්සජ වේදනා තුන, ඝාන සම්පස්සජ වේදනා තුන, ජීවා සම්පස්සජ වේදනා තුන, කාය සම්පස්සජ වේදනා තුන, මනෝ සම්පස්සජ වේදනා තුන. එන මෙන්න මේවා. සාමාන්‍ය මහජනයා ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවීමෙන් ඉදිරිපත් කරගෙන ඉන්නේ සාමාන්‍ය මහජනයා. ඒ නිසා සාමාන්‍ය මහජනයාට යථාභූත ඥානය නෑ. යෝගාවචරයා සාමාන්‍ය දැනීමකින් එතෙන්දී දැනීම පවත්වන්නේ යථාභූත ඥානයක් පවත්වන්නේ. යථාභූත ඥානයේ පවත්වන නිසා ඒ ඇලීමක් නෑ, ගැටීමක් නෑ, මුලාවීමක් නෑ. එතකොට යෝගාවචරයාගේ தත්වයයි මේ කියන්නේ මේ යෝගාවචරයා විවේකයේ තත්වේ නියමන්නකින් අභිඥා පරිඥා කියන මේ තත්වයෙන් තේරුම් ගන්නවා. අභිඥා පරිඥා කියන මේ තත්ව දෙකෙන් තේරුම් ගන්න. මගේ චක්කුව මට ආයේ චක්කුව එතකොට මගේ චක්කුව අනිත් චක්කුව වලට වඩා හොඳයි. ඔය විදිහට මොන මොන ක්‍රමයකින් හරි සත්ව සම්බන්ධව කෙලෙස් උපදවා ගන්නවා. එහෙම උපදවන්නේ නෑ යෝගාවචරය. මේ චක්කුමේ తත්වය පලකනකොට චක්කුව කර්ම නිදර්ශනා කර්මස්ථානයේ ගෙන යන්නා වූ යෝගාවචරයාට ඉස්සෙල්ලාම මේ චක්කුවට හිත වැටෙන්නේ නැහැ. ඒක වැටෙන්නේ දෙවෙනි අවස්ථාවේ. ඉස්සෙල්ලාම මුලින්ම යෝගාවචරයට ආනාපාන ආනාපාන භාවනාව කරගෙන යනවා නම් ආනාපාන භාවනාවේ හේදා ගන්නවා නම් වායෝ ධාතුවෙන් ආරම්භ වෙනවා වායෝ ධාතුවෙන් ආරම්භ වෙච්ච භාවනාව ඊළඟට ඒකට සම්බන්ධ කරගෙන ඒ වායෝ ධාතුවේහි අභිඥා පරිඥා දෙක හොඳට වැටෙනකොට ඊළඟට ඒකට සම්බන්ධ අනිත් ධාතුත් තේරුම් කරගන්න. වායෝ ධාතු වගේම පඨවි ධාතු, තේජෝ ධාතු, ආපෝ ධාතු කියන ධාතු හතරම ওই විදිහට තේරුම් කරගන්නවා. ඒ තේරුම් කරගත්තාම පඨවි ධාතු කොටස් සියල්ලම සලකන්න පුරුදු වෙනවා. පටන් ගත්තේ මේ ආස්වාද ප්‍රස්වාස දෙක මුල් කරගෙන ඊළඟට ඒක පැතිරිලා ගෙහෙලා මුළුමනින්ම පටන් ධාතු සියල්ලම අධ්‍යාත්මික බාහිර වශයෙන් තේරුම් ගන්න පුරුදු කරගන්න. ආපෝ ධාතුත් එහෙමයි. තේජෝ ධාතුත් එහෙමයි. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ ධාතු හතරම මහා භූතහ කරම. තේරුම් ගන්නවා ඊළඟට උපාදා රූපක් දැනගන්නවා. භාවනාවට සුදුසු සලකා ගන්න පුළුවන් කොටස් ටිකක් සලකන්න පුරුදු කරගන්න. සලකන්න පුරුදු වෙච්ච තැනට මුළු ශරීරයේම පැතිරිච්ච ගුණක් පාවිච්චි කරන්නට පුළුවන් වෙනවා. මෙන්න මේ බඳු අවස්ථාවක අන්තිමේදී චක්කුවටත් හිත යොදනවා. චක්කුවට හිත යොදනකොට චක්කුම් අන චක්කුම් චකෝ වික්ඛවේ යථා පරි ඥානං පස්සං යථා භූතං මහණෙනි ඒ යෝගාවචරය විදිහට චක්කුව යතහ භූත ඥානෙන් තේරුම් ගන්නවා එතකොට සහබෝධ ඥාණයෙන් තේරුම් ගන්න කොහොමද මේ චක්කුව? මේ චක්කුවේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර. මේකේ තවත් තියෙනවා උපාදාරූප කොටස් ටික. ගණන් කරලා බලනකොට මේ චක්කුව සම්බන්ධ කරගෙන රූප රාශියක් තියෙනවා. චක්කු ප්‍රසාදේ කියලා එකයි අපිට ප්‍රකටව හොඳට තේරෙන්නේ රූපයක් බලනකොට ඒ රූපේ බලන්නේ රූපේ බැලීමට ශක්තිය ලැබෙන්නේ චක්කු ප්‍රසාදේ බලයෙන් චක්කු ප්‍රසාදයේහි ඡායා රූප ඡායාව වැටෙනවා එතකොට ඒ චක්කු ප්‍රසාදය චක්ක ප්‍රසාදය කියන්නේ එතකොට මේ අවු අනේ මම ලැබිච්ච වෙලාවේ මං ගැනත් මගේ පියාණන් මේ විදිය ආදරෙන් කටයුතු කරන්න ඇති නේද කියලා වහාම පණිවිඩයක් කරියා පියා නිදහස් කරන්න. අනේ යටහාගීකට පියා එතකොට මිය පරලෝ ගිහිල්ලා. අනේ එතෙන්දි තමයි මේ අජාසත්ත්වක පවා Tamanට දාව දරුවෙක් ලැබුණට පස්සේ අර දරු මව්පියන්ගේ අගේ දැනුනේ. ඒ නිසා පින්නතුනේ මාතෘත්වයේ පීතෘත්වයේ අගය කියන එක මහා පුදුම දෙයක්. එදා සුද්ධෝදන මහරජතුමා අප්‍රමාණ පියෙක් හැටියට බලාපොරොත්තු තියාගෙන තමයි දරුවෝ හැදුවේ. කවුද මේ සිද්ධාර්ථ කුමාරයා? ඊගේ කලකිරලා යන්න දුන්නේ නැහැ සක්විති රජ වෙනවා දකින්නයි පියෙක් හැටියට කැමති වුණේ. නමුත් සසර ප්‍රාර්ථනා බලෙන් බෝසතුන් වහන්සේ ඊගියක් කරලා ගිහිල්ලා අවසානයේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. මේ කැටියට අප්‍රමාණ සතුටක් ලැබුවා. හැබැයි සිද්ධාර්ථ කුමාරයා නැති පාළුව නැති කරගත්තේ නන්ද කුමාරයාගේ. මුලින්ම බුදුරජාණන් වහන්සේ ඊළඟට නන්ද කුමාරයාත් පැවිදි කළා. නන්ද කුමාරයා පැවිදි කළාම මේ මහලු පිය රජතුමාට සැනසෙන්න හිටියේ අර පුංචි රාහුල කුමාරයා විතරයි. තමන්ගේ මුණුබුරා. මේ මුණුබුරා දිහා බලලා තමයි සැනසුනේ මේ සුද්ධෝදන මහරජතුමා. දිනක් සුද්ධෝදන මේ මහා බුදුරජාණන් වහන්සේ මහාමග වඩිනවා දැක්ක යසෝ එතකොට එතන හතරයි. එතකොට අටයි. චක්ක ප්‍රසාද රූපයයි. මේවා ජීවත් කරන ශක්තිය කියන ජීවිතේන්ද්‍රිය රූපයයි. මොන චක්ක ප්‍රසාදේ කිව්වහම ඔය 10ක් ඔබට සම්බන්ධ වෙනවා. එතකොට චක්කු දසකේ කියලා ඔබට කියන්නේ. චක්කු දසකේ. දැන් චක්කුව තේරුම් ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ මෙතන වදාලා මේ යෝගාවචරය දැන් මේ චක්කුව තේරුම් අරගත්තා. අරගත්තේ මෙන්න මේ දර්ශන කෘත්‍යය කරන්න පුළුවන් එකයි මේ චක්කුව කියන්නේ. ඒ දර්ශන කෘත්‍ය කිරීමට අර ප්‍රසාදේ උපකාර වෙනවා. ප්‍රසාද රූපයේ අසුරු කරගෙන තියෙන මහා භූත හතරක්. ඊළඟට වන්න ගන්ධ රස ඕජා කියන මේ තව හතරක් තියෙනවා. ඒකට මේක ජීවත් කරන ශක්තියක් තියෙනවා. මැරෙන්න නොදී ජීවත් කරන ශක්තියක් තියෙනවා මේක ඇතුලේ. මොකද චක්කු දසකය දියුණු. ඔය චක්කු දසකේ තේරුම් ගන්න ඕන. ඔය චක්කු දසකේ ওই විදිහට බලාපුවාම මේක ආසා කරන්න දෙයක් නැහැ. අමුතුවෙන් හදාපු දෙයක් නැහැ. කර්මානුරූපව නිර්මිත වූ දෙයක් මෙතන තියෙනවා. මේ චක්කු දසකේ වාගේම භාව දසකේ කියලා දසකෙකුත් තියෙනවා මේකට. චක්කු දසකේ භාව දසකේ භාවය කියන්නේ ස්ත්‍රී භාව පුරුෂ භාව කියන මේ දෙකෙන් එකක් කෙනෙකුට තියෙනවා ඒ කෙනෙකුට තියෙනවා ඒ භාවයයි ජීවිතින්ද්‍රයයි අර කියන 8යි උද්දාස්තක කියන 8යි මේ 10 එකතු වුණාම භාව දසකයි භාව දසකේ මෙන්න මේ විදිහට මේකේ තියෙන తත්වය මේ චක්කෝ කියන එක ආසා කරන්න ඇලෙන්න දෙයක් නෙමෙයි රැවටෙන්න දෙයක් නෙමෙයි මේක අනිත්‍ය ස්වභාවයට පැමිණෙනා වූ දෙයක් අනිත්‍ය ස්වභාවයකට පෙරලීමට විපරිණාම ස්වභාවයකට පෙරලීමට සුදුසුව තියෙන එකක් මේක. විපරිණාම ධර්මයක් මෙතන තියෙන්නේ. කියලා හොඳට තේරුම් ගන්න. රූපය ගැනත් එහෙමයි. මේකට හමු වෙන රූපය ඇහැට හමු වෙන රූප ඡායාව. ඒ රූප ඡායාවත් ඒකට සම්බන්ධ රූපයක් අර විදිහටම ධාතු සමූහයක් මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ අර විදිහට ධාතු ගොඩක්. මෙතන වර්ණ ආයතනයයි මෙතන ඉදිරිපත් වෙන්නේ. ඒ ඒ සම්බන්ධවත් නියමන්නබට තේරුම් ගන්න යථාභූත ඥානය. ඊළඟට ඒ දෙක සම්බන්ධ කරගෙන චක්කු විඥානය ඇති වෙනවා. චක්කු විඥාණයෙන් තමයි දැනීම සම්පූර්ණ වෙන්නේ. හිත. චක්කු විඥානය කියන්නේ හිත. එතකොට ඒ චක්කු විඥාණයට සම්බන්ධ වුණාම චක්කු විඥානයයි රූපයයි චක්කු ප්‍රසාදයයි තුනක් තියෙනවා. මේ තුන එකතු වෙච්ච තැන පස්සේ ඇති වෙනවා. සින්නම් සංගති පස්සෝ. පස්සපච්චා වේදනා. මේ තුනේ එකතුව නිසා පස්සේ ඇති වෙනවා. පස්සේ ඇති වෙනකොට පස්සයත් තේරුම් කරගන්නවා. චක්කු සම්පස්සයයි මේ මේ චක්කු සම්පස්සයත් පරිණාම ස්වභාවයට තුඩු දෙ දීගෙන සිටිනා වූ පවතිනා වූ දෙයක්. එතකොට ඒ චක්කු සම්පස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාවත් විපරිණාම ස්වභාවයට යටත් වෙන එකක්. ඉතින් එකක් නෙමෙයි. සදාකාලික එකක් නෙමෙයි කියලා යථාභූත වශයෙන් තේරුම් ගන්නවා. මේ තේරුම් කර ගැනීමට වමනා කරන්නේ සමාධිය. අර විදිහේ හොඳ සමාධියක් තියෙන්න ඕනේ. ඒ විදිහේ තියෙන අවස්ථාවේදී ඔන්න මේකේ ඇලීමක් ඇති වෙන්නේ නැහැ මේ විදිහ සලකනකොට. ඇහැ ගැනවත් ඇහැට ඉදිරිපත් වෙන රූපය ගැනවත් ඒකට සම්බන්ධ වෙන විඥානය ගැනවත් ඊට සම්බන්ධ වෙන පස්සය ගැනවත් වේදනාව ගැනවත් ඇලීමක් බැඳීමක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්න ඉඩක් නැහැ. යම් කිසි විදියකින් මේවා තේරුම් ගත්තා නම් නියමන්දමෙන් තේරුම් ගත්තා නම් ඇලීමක් ඇති වෙන්නේ චක්කුස්මින් නසාරජ්‍යති රූපේසු නසාරජ්‍යති චක්කු විඥානේන සාරජ්‍යති චක්කු සම්පස්සේන සාරජ්‍යති සම්පිතං චක්කු සම්පස්ස පත්‍ය උප්පජ්ජති වේද වේදිතං දුකං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං තස්මින් සින සාරජ්‍යති ඔන්න ඔය කියන මේ කොටස් සම්බන්ධව චක්කෝ රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, වේදනාව කියන මේ දේවල් නිතරම අප අපේ හිතවලට සම්බන්ධ වෙන්නේ. මේ ඉන්ද්‍රිය වලට ගෝචර වෙන්නේ මේ මේවා. මේ ඉදිරිපත් වෙන මේවා නියම අන්දමෙන් තේරුම් ගත්තා නම් බඳු අවස්ථාවේදී ඇලීමක් වෙන්නේ ඉඩක් නැහැ. ඇලීමක් වෙන්නේ ඉඩක් නැති වෙනකොට යෝගාවචරයට පුළුවෙනි ලෙහෙසියෙන් භාවනා කාර්යය කරගෙන යන්න. මේ தത്വයට එන්න ටිකක් ප්‍රමාද වෙන්න ඕන. මේ අභිඥා පරිඥා කියන මේ අවස්ථා දෙක පියමන් කරන්න ඕන. අභිඥා අවස්ථාව පුජ්‍යලික తත්වේ ඒ ධර්මයන් සම්බන්ධව පුජ්‍යලික తත්වේ තේරුම් කරගන්න. එතකොට පච්චත්ත ලක්ෂණ පටිවේධය කියලා එකට කියන්නේ. කුඤ්ඤලික ලක්ෂණය ප්‍රතිවේද කිරීම. ඒක තියෙන්න ඕන. මේ වස්තු සම්බන්ධව මේ ඉදිරිපත් වෙන දේවල්, කර්මස්ථානයේද සම්බන්ධව ඉදිරිපත් වෙන දේවල් සම්බන්ධව ඒ පංචස්ස ලක්ෂණ අවබෝධය හොඳට තියාගන්න ඕන. ඒක තියාගත්තාම ඊළඟට පරිඥා කියන අවස්ථාවට යනවා. තව යහට ඒක සම්පත් කරගෙන යන අවස්ථාවේදී මේක සංඛතයි විපරිණාම ධර්මයක් සංඝත අනිත්‍යයි සංඝතයි විපරිණාම ධර්මයක් කියලා තේරුම් ගන්න. අනිත්‍ය නම් යමක් ඒක දුකයි යමක් දුක නම් ඒක අනාත්මයි කියලා ඔය විදිහට තේරුම් ගන්න. පරිඥාව කියන්නේ අන්නේ තාක්ෂේ. යේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤයාතේ ධම්මේ අභිඤ්ඤා පරිඥානාති කියලා බුදුරජාණන් වහන්සේ මේ යෝගාවචරයාගේ දියුණු අවස්ථාවක් ගැන ප්‍රකාශ කරනවා. හොඳට හිත තැම්පත් වෙලා තියෙනවා. තැම්පත් කර ගැනීමට කිසි බාධාවක් නැහැ. කර්මස්ථානයේම හිත එදිලා තියෙනවා. ආන්නේ අවස්ථාවේදී චක්කුව පමණක් නෙමෙයි අවශේෂ රූපය පමණක් නෙමෙයි සියලුම කොටස් පරිඤ්ඤේය ධර්ම අභිඤ්ඤේය පරිඤ්ඤේය ධර්ම වශයෙන් සලකා බලනකොට ඒ ඒ පුජ්‍යණයන්ගේ නුවණට ගොදුරු වෙන හැටියට ශක්තිය හැටියට ඥානේ ශක්තිය හැටියට හිත යොදන්න පුළුවන් රූප වේදනා සංඥා සංඛාර විඥාන එතකොට චක්ඛ ආයතන, රූප ආයතන, සද්ධ ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, ධම්මා ආයතන, රූප ආරම්මන, සද්ධ ආරම්මන, ගන්ධ ආරම්මන, රස ආරම්මන, පොට්ටබ්බ ආරම්මන. එතකොට උන් ඔය විදිහට මේ දත යුතු ධර්ම ඇති සාදුරට ඔහුගේ ඥාන ශක්තියට ගොදුරු වෙන හැටි හැටියට ඉදිරිපත් වෙනවා ඉදිරිපත් වෙන වෙන හැටියට මෙනෙහි කරමින් වාසය කරනවා ඒ ඉදිරිපත් වෙන ධර්ම ලක්ෂණ වශයෙන් ওই විදිහට මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට අවබෝධය එන්න එන්න වැඩි වෙනවා. අභිඤ්ඤා පරිඤ්ඤා කියන මේ ගුණ වලින් මේ යෝගාවචරයට අදිනුව පහස්සා ගන්න පුළුවන්. මෙබඳු අවස්ථාවේදී යෝගාවචරයට සම්මතන ඥානෙ හොඳට පැහැදිලිව යනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණයන් හොඳට වැටහෙන්නේ උද්‍යප්පේ ඥාණය පටන් ගන්න යන හිතම්ම. උද්‍යප්පේ ඥාණය කියන්නේ මේවා ඇති වෙන නැති වෙන හැටි වැටහීමයි. මේ ධර්ම කොටස් වෙන වෙනම වැටහෙනකොට ඒවයි ඇතිවීම නැතිවීම වැටහෙනවා. ඇතිවීම නැතිවීම වැටහීමේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මේ ලක්ෂණයන් හොඳට වැඩෙන්න පටන් ගන්නවා. මේ විදිහට මේ අභිඥානණයයි පරිඥානණයයි කියන සාමාන්‍ය පච්චත්ත ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ කියන මේ ලක්ෂණ දෙක හොඳට තේරුම් ගත්ත යෝගාවචරයාට විදර්ශනා ඥානෙ දිනුනි. එතකොට උදයම් දයාදී විදර්ශනා ඥාන පහළ වෙනවා. මේ උද්‍යප්පයාදී දර්ශනා ඥාන පහළ වෙනා අවස්ථාවේදී ඒ විදර්ශනා ඥාන පහළ වෙන්නේ තඩංග වශයෙන් ඊට බාධක ඊට බාධක ක්ලේශයන් අයින් වෙන්නේ. ඒ අවස්ථාව දේශනා කළේ යේ ධම්මා පහතම්මා ඒ ධම්මා අභිඤ්ඤා පහතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා පහජහති මෙන්න මේ විදිහේ විදර්ශනා ඥාන පහළ වෙන්නව අවස්ථාවේදී ඒ විදර්ශනා ඥාන වල බලයෙන් සදාංග වශයෙන් ඔහුගේ අභ්‍යන්තරයේ චිත තුළ බොහෝ කාලයක් ස්ථිරව තැන්පත් වෙලා තිබිච්ච බොහෝ කෙලෙස් සාධංග වශයෙන් ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් අයින් අයින් වෙලා යනවා. සාධංග වශයෙන් අයින් වෙලා යනවා. ඒ අයින් වෙන කෙලෙසයන් සම්බන්ධව හිතල බලපුවහම නොයෙක් ආලේ නොයෙක් දේවල් නොයෙක් කොටස් සාස්වත දෘෂ්ටියට සම්බන්ධ ඒවා උච්චේර දෘෂ්ටියට සම්බන්ධ ඒවා එතකොට ඝන සංඥාවට සම්බන්ධ ඒවා එතකොට දිගටම ආවාව තෘෂ්ණා සම්බන්ධ කෙලෙසයන් දෘෂ්ටි සම්බන්ධ කෙලෙසයන් මාන සම්බන්ධ කෙලෙසයන් මේ විදිහට නොයෙක් විදිහේ කෙලෙස් කෙලෙස් ධාරාවක් ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් සානංග වශයෙන් කැඩී කැඩී දිවි දිවි යනවා විදර්ශනා ඥාන වල බලයෙන්. ඒ විදර්ශනා ඥාන ප්‍රධාන වශයෙන් අටක් එහාට තියෙනවා. ඒ අටම දිනු වෙනව අවස්ථාවේදී කෙලස් ආතියක් ඔහුගේ අභ්‍යන්තරයෙන් අයින් වෙනවා. පරිසුද්ධ సంతාන තත්වයකට පැමිණෙනවා. නොකඩවා විදර්ශනා ඥාන පවත්වාගෙන යනවා විදර්ශනා භාවනාව කරගෙන යනවා නම් නොකඩවා උන්කට බලවත් උනන්දුවක් ඇතිව ලොකු පුණ්‍ය ශක්තියක් ඇතිව වීර්යය පවත්වාගෙන යනවා නම් ඒ අවස්ථාවේදී බොහෝ දුරට මේ කෙලෙස් අයින් වෙලා හිටිනවා. සංසාරය සම්බන්ධව හොඳට වැටෙන ඔය අතට මහා දුක් ගොඩක් බව. බොහෝ විට හිතා ගන්න දිව්‍ය ලෝක යහපත් බ්‍රහ්ම ලෝක යහපත් කියලා කණි. නමුත් මේ භාවනාව මේ දිනු අවස්ථාවේදී බ්‍රහ්ම ලෝක පවා අනිත්‍ය දුක අනාත්ම කියන මේ ලක්ෂණයන්ගෙන් පීඩා වෙන තැන් ඒසා ඒවත් භයජනකයි කියලා විදිහට සැලසෙන සැලකෙන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා ඒ අභ්‍යන්තරයේ දෙවෙන කෙලෙස්සාකි අයින් වෙනවා. කෙලෙස්සාකි අයින් වෙනකොට පිරිසිදු సంతානයක් බවටපත් වෙනවා මේ යෝගාවචරයාගේ సంతානය. යෝගාවචරයා මේ අවස්ථාවේදී නිකලෙස් සිද්ධලයක් වශයෙන් හිතා ගන්නවා සමහර විට. අර උදයබ්බේ ඥානයේ අවස්ථාවේදී මුල් අවස්ථාවේදී මෙයත් බොහෝ විට නැවතෙනවා. ඒක ඒක පන්නාගෙන යනකොට ඇත්ත වශයෙන්ම නිවන මේ විදිහයි කියලා නියමන්නවට වැටහෙනවා වාගේ පෙනීමක් ඇති වෙනවා. නියමන්නයෙන් ප්‍රත්‍යක්ෂව නිවන අවබෝධ වෙන්නේ නැහැ. නිවන මේ විදිහට විය යුතුයි කියලා සමහර විටක බොහෝ විටක ඒ යෝගාවචරයට වැටෙනවා. මේ සංසාරය විනිගද්දයක් වාගේ. විනිගද්දයක් වාගේ. ලෙඩ ලෝකයේ තියෙන සියලුම ලෙඩ වලින් පිරිච්ච තන මේ තමන්ගේ సంతානෙ ඔය විදිහට කල්පනාවෙන් ඒ විදිහ කල්පනාවෙන් ආව අවස්ථාවේදී මේ යෝගාවචරයාගේ தත්ත්වය ඉතාම දියුණුවෙන් දියුණුවට යන මෙන්න මේ දෙවෙනි අවස්ථාවයි මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ මේ මහා සලායතනික සූත්‍රයේ එක්තරා කොටසකයි මේක තියෙන්නේ මේ අදහස උන්වහන්සේ මේ දේශනාව කළේ රහතන් වහන්සේගේ தત્ත්වය පෙන්වන්නේ. ඒ රහත් වීමට උපකාර වීම රහත් වීමට උපකාර වන ධර්ම සමූහයක් ඉදිරිපත් කිරීම වශයෙන් උන්වහන්සේ මේ දේශනාවල් කරනවා. සාමාන්‍ය යෝගාවචරයෙක් වුණත් පිළිපැදිය යුත්තේ මේ පිළිවෙලට. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ අදහස අර විදිහේ නිකක්. රහතන් වහන්සේ කෙනෙක් වීමට, රහත් වීමට උපකාරක ධර්මයක් වශයෙන් මේ ටික දේශනා කරපු නිසා පහතබ්බ ධර්ම වශයෙන් මෙතන පෙන්වුම් කළේ අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාවයි තණ්හාවයි. ඒක රහත් මාර්ගයට අයිති දෙකක්. සෝවාන් පුජ්‍යලයේ වූ තත්වය ගැන අපි හිතන්න ඕනේ ඊළඟට. අපි මුලින් සෝවාන් වීමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සෝවාන් වීමෙන් බලාපොරොත්තු වන්නා වූ යෝගාවචරය මේ විදිහටමයි මේ භාවනාව කරගෙන යන්නේ. කරගෙන යන අවස්ථාවේදී අර විදර්ශනා ඥාන પરම්පරාව දිගට පවතින්නේ. ඒ විදර්ශනා ඥාන પરම්පරාව දිගට පවත්වාගෙන යෑමේදී අතරෙන් පතර නතර වීමක් ඇති වෙනවා. මේ සෝවාන් මාර්ග ඥානය ලබා ගැනීමේ ක්‍රම කීපයක් දැන් උද්ධඨිතඥ පුජ්‍යලයෝ පුජ්‍යලයන් සම්බන්ධව සැලසනකොට උද්ධඨිතඥ පුජ්‍යලයා කියන්නේ ඉදිරිපත් කළ ධර්ම සමූහය ධර්ම කොටස ඉදිරිපත් කළ වේලාවෙදීම හොඳට තේරුම් අරගෙන ධර්මයේ තේරුම් අරගෙන ඒ අනුව භාවනා මනසිකාරයේ යොදාගෙන භාවනා මනසිකාරයෙන් ඉක්මනින් විදර්ශනා ඥාන පහළ කර ගැනීම. නිබ්බිදාව බොහොම ඉක්මනින් ලබා ගන්න. නිබ්බිදාවෙන් විමුක්තිය. විමුක්තියෙන් නිබ්බිදාවෙන් විරාගය. විරාගයෙන් විමුක්තිය. විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනය. ඔන්න විදිහේ බොහොම කෙටි ක්‍රමයකින් ඝටතඤ්ඤ කුජලයන්ගේ අවබෝධය. සෝවාන් වීම බොහොම ඉක්මනයි ලෙහෙසි උද්දච්ච ලග්න කුජලයකට. සරියුත් ස්වාමීන් වහන්සේ පරිබ්‍රාජක කාලේ අස්සජී හාමුදුරුවන්ගෙන් අස්සජී ස්වාමීන් වහන්සේගෙන් ධාතාවක් ඇසුවා. ඒ ධාතාව සම්පූර්ණ කරන්නත් ඉස්සෙල්ලා අරෝ සියල්ලම අවබෝධ කරගෙන සෝවාන් මාර්ග ඥාන සලඥාන ලබාගෙන අවසන් කරගත්තා. ඒ තරම් ශක්තියක් උන්වහන්සේට තිබුණා ධර්මයේ සම්බන්ධව හිතීමේ ශක්තිය. පුදුම වෙන දෙයක් නෑ ඒක. උන්වහන්සේ බොහෝ කාලයක් මුළුල්ලේ විදර්ශනා භාවනාව පුරුදු කරගෙන හිටපු උත්සමය. මේ ජීවිතයේදී විශේෂිත ජීවිතයක් ගත කළේ ආධ්‍යාත්මික පාරිශුද්ධියෙන් ඒ කාලේ බුද්ධ ශාසනයක් නැතිවම උගත් දුරුව කටයුතු කරපු කෙනෙක්. පරිණි පුරුදු වුණා. පාරමී ධර්ම පිරීලා තිබුණා. අර උද්ඝාටිතඥ කියන නුවණ තිබුණා. උද්ඝාටිතඥ කියන එකේ තේරුම උද්ඝාටිත කියන්නේ ඉදිරිපත් කරපු දේ, විවෘත කරපු දේ. ඥාන කියන්නේ දැනගන්න. ඝටිතඤ්ඤු ඉදිරිපත් කර ධර්මය දැනගන්නා ඉදිරිපත් කළ පමණින්ම දැනගන්නා කියන එකයි උද්ඝටිතඤ්ඤු කියන්නේ විපංචිතඤ්ඤු කියන උද්ගලයා ඊට වඩා ටිකක් අඩුයි ඒ දේශනාවක් කළාම ඒක යම් කිසි විදියකින් බෙදලා පෙන්වපු හැටියෙම විදර්ශනා මානසිකාරයේ පවත්වාගෙන ධර්ම අවබෝධය කරන්නට පුළුවන්. විපචිතං විපචිත කියන්නේ විස්තර කෙරෙන විස්තර කරන ලද්ද. මොකද කියන්නේ දැන් දන්න. විස්තර කරන ලද්ද දැනගන්න. බෙදලා වෙනස් බෙදලා වෙනස් කොට පෙන්눔 කරපු දේ ඒ එක්කම තේරුම් ගන්නව පුජ්‍යලය. මොබඳ පුජ්‍යලය බොහොම පාරමී ධර්මයන් පිළිච්ච උත්තරනේ. සෝවාන් වීම බොහොම ලේසියි පුද්ගලයන්. අනිත් ඇත්තන්ට අමාරුයි කියලා. ඒ නිසා ඔක්කොම හැම කෙනෙකුටම මේ විදිහේ කරන්න පුළුවන් වෙනවා කියලා හිතන්නත් නරකයි කියන්නත් නරකයි. ක්‍රමයෙන් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා කියලා අපු පිළිවෙලට. අනුපූර්ව පිළිවෙලින් මේක හික්මෙන්න ඕන පිළිවෙත් පුරන්නත් ඕන අනුපිළිවෙල. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදී විසුද්ධි පරම්පරාව. පරම්පරාව පුහුණු කරගෙන යන්න ඕන. එහෙම පුරු කරගෙන පුරුදු කරගෙන යන්න ආව කෙනෙකුට අන්තිමේදී ඥාන දර්ශන විසුද්ධිය හමු වෙන්නේ. ඒ ඥාන දර්ශන විසුද්ධියේදී විසුද්ධිය ලබා ගැනීමට මුලින් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ අග සංඛාරුපේක්ඛා ඥාන අනුලෝම ඥාන. සංඛාරුපේක්ඛා ඥාණයෙන් නියම වෙනවා. විගත පාස්වාගෙන ගිය ඥාන පරම්පරාව සංඛාරුපේක්ඛා ඥානයේදී එක්තරා නියමයක් ඇති කරෙන්නේ. නියමයක් සිදු වෙන්නේ ඒ අවස්ථාවේදී. එතෙන්දී විපස්සනාව විපස්සනාව හොඳට දියුණු වෙනවා. ඒ දියුණු වෙච්ච විපස්සනාව එහාට යනකොට අනුලෝම අවස්ථාවේදී උත්ථාන ගාමිනී විපස්සනා කියලා නමින් කියවෙන්නේ. රෝම ඥානෙ. සංඛාරූපේක්ඛා ඥානෙදී දිනුණු වෙච්ච දිනුණු වෙච්ච එක්තරා ලක්ෂණයක්. ත්‍රිලක්ෂණේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේම උදේට වැටහෙනවා. අන්තිමේදී එක් ලක්ෂණයක් දැඩිවම වැටහෙනවා. සම්පූර්ණවම වැටහෙනවා. ඒ දැඩිවම සම්පූර්ණ වැටහිච්ච ලක්ෂණේ අනුව උත්හාන ගාමිනී විපස්සනාව ඊළඟට පවත්වන්නේ අනුලෝම ඥාන පරිකම්ම අනුලෝම කියන මෙන්න මේ අවස්ථාවලට පැමිණෙන්නේ ඒ උත්හාන ගාමිනී විපස්සනාව ඒ කියන්නේ උත්හානී කියන්නේ මේ සංසාර දුකෙන් හෝ කෙලෙසුන්ගෙන් නැගී සිටීම ඒ නැගී සිටීමේ නැගී සිටීම සිද්ධ වෙන්නේ මාර්ගයකින් ලෝකෝත්තර මාර්ගයකින් උත්හාන ගාමිනී කියලා ඒ විදිහට හිතන්න ඕන ලෝකෝත්තර මාර්ගයට පැමිණෙන්නා වූ පස්සනාව කියන එක උත්හාන ගාමිනී යම් අවස්ථාවක ලෝකෝත්තර මාර්ගයක් ලබනවා නම් ඒ ලබන්නා අවස්ථාවේදී ඇතිවෙන චිත්ත පරම්පරාව චිත්ත පරම්පරාවටයි මෙන්න මේ උත්හාන ගාමිනී පස්සනාව කියන්නේ ඒකේදී එක්තරා ලක්ෂණයක් වැටෙන. ඒ වැටහිච්ච ලක්ෂණ ඉදිරිපත් කරගෙන ගෝත්‍ර පුඥානෙ පහළ වෙනවා. ඒ ගෝත්‍ර පුඥානෙ පහළ වෙන අවස්ථාවේදී තමන්ගේ හිත එක්තරා තත්වයකට ගිය බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. ගෝත්‍ර පුඥානෙට ගිහිල්ලා ආයි ආපස්සට එන්නේ නැහැ. ඒක නැවතලා නිකන් එතනම තියෙන්නේ නැහැ. ඉස්සරහටම යනවා. ඒ නිසා මේක සුදු වේලාවක් හිත නොදැනී යන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ගෝචර වූ ඥාණයෙන් කෙරෙන්නේ නිවන් අවබෝධ කර ගැනීම. ගෝචර වූ ඥානයේ ආරමුණ නිවන. ඒ නිවනයි. ඒ නිවන අරමුණු කරගෙන ගෝචර ඥානය පහළ වුණාම ඒ එකම අර ලක්ෂණයට අනුව නිවන අවබෝධ කරගනිමින් නිවන අරමුණු කරගනිමින් ඒ කෙලෙස් සීමාවක් කඩමින් මෙන්න මේ ගුණ සමූහයක් ආර්යචාරික මාර්ගයේදී ගුණ සමූහයක් තමාඳුල දියුණු කරගනිමින් දියුණු වෙච්ච ගුණ ධර්ම සමූහයේ ඉදිරිපත් කරගනිමින් අනන්ත කාලයක් මුළුමනින් නිත්‍ය විචිකිච්ඡා ආදී මහා කෙලෙස් වලින් තැවි තැවි තිබෙච්ච මේ චිත්ත සංතානය නිවමින් මේ මාර්ගඥාන ඒක පරඥාන පහළ වෙන ඊළඟට ප්‍රතිපේක්ෂා ඥාන පහළ